කුක්කුරවතිය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝලීසු විහෙරති හලිද්ද වසනං නාම කෝලියානන්නිගමෝ අත කෝ පුන්නෝච කෝලිය පුත්තෝ ගෝවතිකෝ අචේනෝච සේනියෝ කුක්කුරවතිකෝ යේන භගවා තේනුපසංඛමින්සු උපසංකමේ ත්වා පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී අචේලෝපන සේනියෝ කුක්කුරවතිකෝ භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා කුක්කුරෝව පරිපුජ්ජිත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච අයං බන්තේ අචේලෝසේනියෝ කුක්කුරවතිකෝ දුක්කරකාරකෝ චමානික්ඛිත්තං භුඤ්ජති තක්ෂත්තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නම් තස්ස කාගතේ කෝ අபிසම්පරායෝති අලම්පොන්න තෙට්ඨ තේතං මාමං ඒතං පුච්ඡේති ဒုတိယံ ති කෝ තේයානම් තතියම්පි කෝ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවති කෝ භගවන්තං ඒතදවෝච අයං බන්තේ අචේලෝ සේනියෝ කුක්කුරවති කෝ දුක්කරකාරකෝ සමානික්ඛිතං බුඤ්ජති තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නම් තස්ස කාගති කෝ අபிසම්පරායෝති අද්ධා කෝතේ අහං පුන්න නලබාමි අලං පුන්න තිච්ඡතේ සම් මාමංගේ සම් පුච්ඡේති අපිට කෝත්‍යාහං ව්‍යාකරිස්සාමි ඉද පුන්න ඒකච්චෝ කුක්කුරවතං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නං කුක්කුර සීලං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් කුක්කුර චිත්තං භාවේති පරිපුන්නම් අබ්බෝ කින්නම් කුක්කුරා කප්පං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් සෝ කුක්කුරවතං භාවෙත්තා පරිපුන්නං අබ්බෝ කින්නම් කුක්කුර සීලං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නම් කුක්කුර චිත්තං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නම් කුක්කුරා කප්පං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නම් කායස්ස බේදා පරං මරණා කුක්කුරාණං සහව්‍යතං උපපජ්ජති සචේකෝ පනස්ස ඒවං දිට්ඨි හෝති ඉමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති සාස්සහෝති මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි කස්ස කෝහං පුන්න දෙන්නං ගතේනං අඤ්ඤතරං ගතින් වදාමි නිරයං වා තිරච්ඡාන යෝනින් වා ඉතිකෝ පුන්න සම්පජ්ජමානං කොක්කුරවතං කොක්කුරාණං සහව්‍යතං උපනේති විපජ්ජමානං නිරයන්ති එවං වොත්තේ අචේලෝ සේනියෝ කොක්කරවතිකෝ පරෝදී අස්සෝනි පවත්තේසේ අතකෝ භගවා පුන්නං කෝලිය පුත්තං ගෝවතිකං ඒසදවෝච ඒතං කොහොතේ අහං පුන්නනාලත්තං අලං පුන්න තිට්ඨ තේතං මාමං ඒතං කුච්චේති නාහං භන්සේ ඒතං රෝදාමි යං මං භගවා ඒවමාහ අපිට මේ ඉදං බන්සේ කුක්කුරවතන් දීඝරත්තං සමත්තං සමාදින්නම් අයංච බන්සේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝත් තස්ස සංඝෝවතං දීඝරත්තං සමත්තං සමාදෙන්නං තස්ස කාගතේ කෝ අபிසම්පරායෝති අලංසේනිය තිට්ඨ තේසං මාමං ඒසං පුච්චේති ဒုတိယံ පි කෝ තේයාලං තතියම් තිකෝ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ භගවන් සංඝේ තදවෝච අයං භන්තේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ තස්ස සංගෝවතං දීඝරත්තං සමත්තං සමාදින්නම් තස්ස කාගති කෝ අபிසම්පරායෝති අද්ධාකෝතේ අහං සේනිය නලභාමි අලං සේනිය තිට්ඨතේ සම් මාමං ඒතං කුච්චේති අපිට කෝත්‍යාහං ව්‍යාකරිස්සාමි ඉද සේනිය ඒකච්ඡෝ ගෝවතං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් ගෝශීලං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් ගෝචිත්තං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් ගවාකප්පං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නම් සෝගෝවතං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නං ගෝශීලං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නං ගෝචිත්තං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නං ගවාකප්පං භාවෙත්වා පරිපුන්නං අබ්බෝ කින්නං කායස්ස බේදා පරං මරණා ගුණං සහව්‍යතං උපපජ්ජති සචේකෝ පනස්ස ඒවං දිට්ඨි හෝති ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචර්යේන වා දේවෝ වා භවෙස්සාමි දේවඤ්ඤතරෝ වාති සාහස හෝති මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කස්සකෝ අහං සේනිය දෙන්නං ගතේනං අඤ්ඤතරං ගතින් වදාමි නිරයන් වා තිරච්ඡාන යෝනින් වා ඉති කෝසේනිය සම්පජ්ජමානං ගෝවතං ගුණං සහව්‍යතං උපනේති විපජ්ජමානං නිරයන්ති එවං බුත්තේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ පරෝදී අස්සෝනි පවත්තේසි අතකෝ භගවා අචේරං සේනියං කුක්කුරවති කං ඒතදවෝච ඒතං කොහොතේ අහං සේනිය නාලත්තං අලං සේනිය තිට්ඨතේතං මාමං ඒතං පුච්චේති නාහං බන්සේ ඒතං රෝදාමි යම්මං භගවා ඒවමාහ අපිට මේ ඉදං බන්තේ ගෝවතං දීඝ රත්තං සමත්තං සමාදෙන්නම් එවං පසන්නෝ අහං බන්තේ භගවතී අහෝති භගවාත් තථා ධම්මං දේශේතුම් යතා අහං චේවිමං ගෝහතං පජේයම් අයං ච අචේලෝ සේනියෝ කුක්කුරවති කෝත්තං කුක්කුරවතං පජේයාති තේන හිකොන්න සොනාහේ සාදුකං මනසිකරෝහි භාසිස්සාමීති එවං භන්සේති කෝ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවති කෝ භගවතෝ පච්ඡස්සෝසි භගවා ඒතදවෝච චත්තාරිමානි පුන්න කම්මානි මයාසයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදිතානි කතමානි චත්තාරේ අත්ථේ පුන්න කම්මං කන්හං කන්න විපාකං අත්තේ පුන්න කම්මං සොක්ඛං සොක්ඛ විපාකං අත්තේ පුන්න කම්මං කන්න සොක්ඛං කන්න සොක්ඛ විපාකං අත්තේ පුන්න කම්මං අකන්නං අසොක්ඛං අකන්හා සොක්ඛ විපාකං කම්මං කම්මක්ඛයාය සංවත්තති කතමං ච පුන්න කම්මං කන්හං කන්න විපාකං ඉද පුන්න ඒකච්චෝ සබ්භ්‍යාපඤ්ඤං කාය සංඛාරං අභිසංකරෝති සබ්භ්‍යාපඤ්ඤං වචේ සංඛාරං අභිසංකරෝති සබ්භ්‍යාපඤ්ඤං මනෝ සංඛාරං අභිසංකරෝති සෝ සබ්භ්‍යාපඤ්ඤං කාය සංඛාරං අභිසංකරිත්වා සම්භ්‍යාපඤ්ඤං වචේ සංඛාරං අභිසංකරිත්වා සව්‍යාපඤ්ඤං මනෝ සංඛාරං අபிසංඛරෙත්වා සව්‍යාපඤ්ඤං ලෝකං උපපඤ්ඤතේ තමේනං සව්‍යාපඤ්ඤං ලෝකං උපපන්නම් සමානං සව්‍යාපඤ්ඤා පස්සාපසන්තේ සෝ සම්භ්‍යාපඤ්ඤේහි පස්සේහි පුට්ඨෝ සමානෝ සම්භ්‍යාපඤ්ඤං වේදනං වේදයති ඒකාන්ත දුක්ඛං සේයධාපි සත්තා නේරයිකා ඉති කෝ පුන්න භූතා භූතස්ස උපපත්ති හෝති යං කරෝති තේන උපපඤ්ඤති උපපන්නමේනම් පස්සා පුසන්තේ එවං පහං පොන්න කම්මදායාදා සත්තාති වදාමි ඉදං උච්චති පොන්න කම්මං කන්හං කන්හ විපාකං කතමංච පුන්න කම්මං සොක්ඛං සොක්ඛ විපාකං ඉද පුන්න ඒකච්ඡෝ අභ්‍යාපජ්ජං කාය සංඛාරං අபிසංකරෝති අභ්‍යාපජ්ජං වචේ සංඛාරං අபிසංකරෝති අභ්‍යාපජ්ජං මනෝ සංඛාරං අபிසංකරෝති සෝ අභ්‍යාපජ්ජං කාය සංඛාරං අபிසංකරිත්වා අභ්‍යාපජ්ජං වචේ සංඛාරං අபிසංඛරිත්වා අභ්‍යාපජ්ජං මනෝ සංඛාරං අபிසංඛරිත්වා අභ්‍යාපජ්ජං ලෝකං උපපජ්ජති තමේනං අභ්‍යාපජ්ජං ලෝකං උපපන්නම් සමානං අභ්‍යාපජ්ජා කුස්සා කුසන්තේ සෝ අභ්‍යාපජ්ජේ පස්සේ හේ පුට්ටෝ සමානෝ අභ්‍යාපජ්ජං වේදනං වේදේති ඒකාන්ත සුඛං සේයතා විද්දේවා සුභකින්හා ඉති කෝ පුන්න භූතා භූතස්ස උපපත්ති හෝති යං කරෝති තේන උපපඤ්ඤති උපපන්නමේනම් පස්සාපු සම්සේ එවං පහං කොන්න කම්මදායාදා සත්තාති වදාමි ඉදං වොච්චති පොන්න කම්මං සොක්ඛං සොක්ඛ විපාකං කතමං ච පුන්න කම්මං කන්න සොක්ඛං කන්න සොක්ඛ විපාකං ඉද පුන්න ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජම්පි අබ්භ්‍යාපජ්ජම්පි කාය සංඛාරං අபிසංඛරෝති සබ්භ්‍යාපජ්ජම්පේ අබ්භ්‍යාපජ්ජම්පේ වචේ සංඛාරං අபிසංඛරෝති සබ්භ්‍යාපජ්ජම්පේ අබ්භ්‍යාපජ්ජම්පේ මනෝ සංඛාරං අபிසංඛරෝති සෝ සබ්භ්‍යාපජ්ජම්පේ අබ්භ්‍යාපජ්ජම්පේ කාය සංඛාරං අභේ සංඛරෙත්වා සබ්භ්‍යාපජ්ජන්තේ අබ්භ්‍යාපජ්ජන්තේ වචේ සංඛාරං අபிසංඛරිත්වා සබ්භ්‍යාපජ්ජන්තේ අබ්භ්‍යාපජ්ජන්තේ මනෝ සංඛාරං අபிසංඛරිත්වා සබ්භ්‍යාපජ්ජන්තේ අබ්භ්‍යාපජ්ජන්තේ ලෝකං උපපජ්ජති තමේනං සබ්භ්‍යාපජ්ජම්පි අබ්භ්‍යාපජ්ජම්පි ලෝකං උපපන්නං සමානං සබ්භ්‍යාපජ්ජාපි අබ්භ්‍යාපජ්ජාපි පස්සාපුසන්ති සෝ සබ්භ්‍යාපජ්ජේහිපි අබ්භ්‍යාපජ්ජේහිපි පස්සේහි පුට්ටෝ සමානෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වේදනං වේදේති වෝකින්න සුඛ දුක්ඛං සේයතාපි මනුස්සා ඒකච්ඡේච දේවා ඒකච්ඡේච විනිපාතිකා ඉති කෝ පුන්න භූතා භූතස්ස උපපත්ති හෝති යං කරෝති තේන උපපජ්ජති උපපන්න මේනං පස්සා කුසන්ති එවං පහං පුන්න කම්මදායාදා සත්තාති වදාමේ ඉදං මුච්චති පුන්න කම්මං කන්න සොක්ඛං කන්න සුඛ විපාකං ඛතමංච පුන්න කම්මං අකන්නං අසොක්ඛං අකන්හා සොක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති తత్ర පුන්න යමිදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනාය යාචේතනා යම් පෙදං කම්මං සොක්ඛං සොක්ඛ විපාකං තස්ස පහනාය යා චේතනා යම්පිදං කම්මං කන්න සුඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය යා චේතනා ඉදං වොච්චති පුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති ඉමානි කෝ පුන්න චත්තාරි කම්මානි මයා සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදිතානීති එවං වුත්තේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච අබික්ඛන්තං භන්තේ අබික්ඛන්තං භන්තේ සේයතාපි භන්තේ තේයාලම් උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අචේලෝපන සේනියෝ කුක්කුරවතිකෝ භගවන්තං ඒ තදවෝච අබික්ඛන්තං භන්තේ අබික්ඛන්තං භන්තේ සේයතා බිබන්තේ තේයාලම් ප්‍රකාශිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබේයහං බන්තේ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදන්ති යෝකෝසේනී අඤ්ඤතිත්ථිය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ ආකංකතේ පබ්බජ්ජං ආකංකතේ උපසම්පදං සෝචත්තාරෝ මාසේ පරිවසති චතුන්නං මාසානං අච්ඡයේන ආරද්ධ චිත්තා බික්ඛෝ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති බික්ඛු භාවාය අපේජමෙත්ත පුග්ගල වේමත්තතා විදිතාතේ සචේබන්තේ අඤ්ඤතිත්‍ය කුබ්බා ඉමස්මින් ධම්ම විනේ ආකංකන්තා පබ්බජ්ජං ආසංකන්තා උපසම්පදම් චත්තාරෝ මාසේ පරිවසන්තේ චතුන්නම් මාසානං අච්චයේන ආරද්ධ චිත්තා භික්ඛෝ පබ්බාජෙන්තේ උපසම්පාදෙන්තේ භික්ඛු භාවාය අහං චත්තාරි වස්සානේ පරිවසෙස්සාමි චතුන්නම් මං වස්සානං අච්චයේන ආරද්ධ චිත්තා භික්ඛෝ පබ්බාජෙන්තෝ උපසම්පාදෙන්තු භික්ඛු භාවායාති අලස්ස කෝ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජම් අලස්ස උපසම්පදම් අතිරූප සම්පන්නෝ කෝපනායස්මා සේනියෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආශාසේ පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුල පුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දික්ඛේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහාසේ තේනාජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයම් නාපරං ඉත්තත්තායාති අභඤ්ඤාසේ අඤ්ඤතරෝ කෝපනායස්මා සේනියෝ අරහතං අහෝසීති කුක්කුරවතිය සුත්තං සත්තමං